ශ්‍රදහතුනි අද දවසේත් සුපුරුදු ආරාධනයෙන් ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බෑවුඩ දොඩන්තලාව ධම්මගිරිය අරණ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව මේ සජීවි දහම් ගැටළු කතිකාවතට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු සදහතුනේ නිබ්බිධානු පස්සනාව ඇසුරෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 41 වන සතියේ ගැටලු පිළිබඳව අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සඳුදා දවසේ පටන් මේ දක්වාම ඔබේ ජීවිතයේ වෙනස ඔබට ළඟා කර දෙන්නට අපි මේ ධර්මදේශනා මාලාවේ නිපිදහන පසනාව ඇසුරින් දිනා ධර්මදේශනය ඔබට මහෝපකාරී වන්නට ඇති. ඉතින් අද දවසේ ඔබ අප වෙත යොමු කර තිබෙන ගැටලු පිළිබඳව මෙතෙන් සිට අපි කතා කරන්නට සූදානම්. එසේනම් චාරිත්‍රානුකූලව ලෝතර අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නට අද දායකත්වයෙන් කටයුතු කරන ඒ පිරිසට ආරාධනා කරන ඒ වගේම දෙහත් වටේ පිළිගන්වන්නට ආරාධනා අපේ හමුදුරනේ 41 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිබිදානුපස්සනාව විසින් අපි අද දවසේ මේ ගැටලු කතිකාවත ආරම්භ කරන්නට මත්තෙන් නිබ්බිදානුපස්සනාව පිළිබඳව යලිත් කෙටි හැඳින්වීමක් සිදු කරමින් මේ කතිකාවතට අපි ප්‍රවේශයක් ලබා ගනිමු. ත්‍රිවංශ සරණයි සුපින්නත් හැමදිනාටම සම්මාසත්තර ජානන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මානසිකාර්ය සකස් කරගන්න ඕනේ කියලා අපි හැමදාමත් මතක් කරනවා. මේ ලෝකයේ තියෙන හැම දෙයක් කෙරෙහිම අපිට નિરાයාසයෙන්ම වාගේ සතුට උපදින ස්වરૂපයක් තියෙනවා. මේ ලෝකයට ආවට පස්සේ මොකද ඒක කලින් පුරුදු කරගත්ත දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා සමහර දේවල් පිළිබඳ අපිට නොසතුටක් තිබිලා කාලයක් පුරුදු පුහුණු කරනකොට ඒවා පිළිබඳ සතුට ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවිතයේ ආශ්‍රය කරපු දේ මේ මේ ලෝකෙට ඇවිල්ලා ආශ්‍රය කරපු ස්වභාවය නෙවෙයි මේ මේ ජීවිතේ අපි දන්නවා ඇහැ කරන ආශ්‍රය දිව ශරීරය පින වෙන ස්වභාවයක් තියෙනවා ඒක ඉබේ වෙනවා කියලා ගොඩක් දෙනෙක් හිතෙන්නේ නැහැ සංසාරගතව අපි පුරුදු පුහුණු කරලා තියෙන ආකාරය ඒ සංසාරගතව පුරුදු කරලා තියෙන ආකාරයෙන් සමහර දේවල් දැක්කම සතුටක් උපදිනවා ඉතින් ඒ සතුට එතනින් නවත්තන්න නැතුව ඒ සතුට තවත් වර්ධනය වෙලා ගිහිල්ලා ඒ සතුට නිසාවෙන්ම ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධය පංච පාදානස්කන්ධයක් විදිහට දකින්නේ නැතුව ඒ සතුට නිසාවෙන්ම එහි ලෝභය එන්නෙන් එන්නෙන් තණ්හාව වැඩි වෙලා ඇලීමක් බවට පත් වෙලා යම් යම් වස්තුන් කෙරේ ඇලීමක් බවට පත් වෙලා ඒක ග්‍රහණය වීමක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක නැති බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයන් වල තමයි පත් වෙන්නේ. කොහොමත් අපිට හැමදේම නැති නැති වෙන ලෝකේ නැති කරගන්න වෙන ලෝකේ නැති වෙන ලෝකේ අපිට එවැනි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ தත්ත්වය දුරු කරගන්න නම් පංච උපාදානස්කන්ධය පිළිබඳවම කලකිරීමක් ඇති වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන කලකිරෙන්න නම් පංච උපාදානස්කන්ධයට අපේ හිත යොමු කරවා ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. යමක් ගැන කලකිරෙන්න නම් ඒක ගවේෂණය කරන්න නැත්නම් ඒකට ඒක අත්දකින්න පුළුවන් තත්ත්වෙට හිතපත් කරගන්න ඕනේ. ඒකටයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදි වශයෙන් තියෙන මූලික පුහුණුව අවශ්‍ය වෙන්නේ අපේ හිත පංච උපාදානස්කන්ධයට අවධානය යොමු කරන්න පුළුවන් විදිහට හිත පුහුණු කරගන්න ඕනේ. එහෙම පුහුණු කරගත්ත කෙනෙක් පංච උපාදානස්කන්ධය පිරික්සනකොට එයාට අහු වෙනවා මේකයි පංච උපාදානස්කන්ධය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධය පිරික්සනකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ දැකලා අන්න ඒ පංච උපාදානස්කන්ධයේ කෙසේ කලකිරීමක් ඇති වෙනකොට කාලය වෙනකොට එහෙම නැතුව මේ නිකන් දැන් කෙනෙක් ගැන කලකිරුණා නැත්නම් සිද්ධියක් ගැන කලකිරුණා අහවලාගේ නරක වැඩ ගැන කලකිරුණා අපි මූණෙල්ලගෙන ඉන්න කලකිරීමක් තියෙනනේ. ඒක නෙවෙයි ඒක. පංච උපාදානස්කන්ධය ගැන කලකිරීමක් ඇති වෙන ගානට අපේ සිතපත් වෙනකොට අන්න අපි කියනවා කලකිරීමට කියනවා නිබ්බිදාව කියලා. ඒ ගානටපත් වෙනවා කියනවා නිබ්බිදානු පස්සනාව කියලා. ඉතින් නිබ්බිදානු පස්සනා තත්ත්වයටපත් වෙන්නට ඕනේ. නැත්තම් අපිට ඕලාරික උඩින් උඩින් තමයි මේ කලකිරීම ඇති වෙන්නේ. එහෙමයි සන්නස. නිබිදානුපස්සනාව පිළිබඳව සිටහැඳින්වීමක් සිදු කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ මේ ගැටලු කතිකාවතට ප්‍රවේශයක් ලබා දුන්නේ. අපේ හැමදෙරුණේ අපි ප්‍රථම ප්‍රශ්නය වෙත දැන් යමු වෙමු. නිබිදානුපස්සනා මට්ටමට මානසිකත්වයේ දියුණු කළ පුද්ගලයෙකුට ලෝකය ගැන ඇති කලකිරීම නිසා ගිහි ජීවිතයේ සිටීම අපහසු වන්නේද කියා අපෙන් විමසා තිබෙනවා දොඩම්ගොඩ ප්‍රදේශයේ පත්වේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන අසන්නෙක් තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කර තිබෙන්නේ. හොඳයි. ඇත්ත අපි කලකිරීම කියන වචනය කියන්නවත් කැමති එකක් නෑ. අපි කලකිරිලා ඉන්නේ, කලකිරිලා ඉන්නේ කියලා තමයි අදහසක් ඇති වෙන්නේ. එතකොට කලකිරුණාට පස්සේ බොහොම තරහෙන් ඉන්නේ, ගැටීම් සාගතව ඉන්නේ හැම වෙලේම යමක් ගැන සාමාන්‍ය ජීවිතේ. මොකද මේ කලකිරෙන්නේ සිද්ධි වලට, පුද්ගලයින්ට, වස්තුන් වලට. එතකොට මම මේ දේ කරා, මේ දේ කරා හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා. ඒ කලකිරුණාම අපි හැම වෙලෙම විකල්පයක් හොයනවද නැද්ද? නේද? අපේ වැඩේ මොකද්ද විකල්පයක් හොයනවා. කෙනෙක්ගෙන් කලකිරුණා දැන් දැන් තමන්ගේ දරුවෙක් කෙරෙහි බොහෝම ආදරෙන් ඉන්නකොට ඒ දරුවා කෙරෙහි මොන හරි කාරණාවක් හින්දා දෙමාපියෝ කලකිරනකොට ඊළඟ දරුවා ගැන බලනවා. නැත්නම් ඊළඟ දරුවා ගැන බලනවා. පුද්ගලයෙක් ගැන යම්කිසි ආකාරයක ලොකු හැල්මකින් ඉඳලා කලකිරුණොත් වෙනත් කෙනෙක් ගැන බලනවා. ඉතින් මේ වගේ හැම වෙලෙම විකල්පයක් හොයනවා. යම් වාහනයක වර්ගයක් ගැන තමන් ළඟ තියෙන වාහනේ වර්ගයක් ගැන මේක හරියන්නේ මේක මහා කරදරකාරී එකක් කියලා කල් කිව්වොත් වෙන එකක් හොයනවා. එහෙම හැම වෙලෙම විසඳුමක් හොයනවා. නමුත් ඒ ඒ විසඳුම් හොයන්නේ ඒ ඒ සිද්ධියේ කලකිරිච්ච හින්දා එතකොට තමයි අර මේ ගිහි ජීවිතේ ඉන්න බැරි කන් අර ඒ වගේ දේවල් ඇති වෙන්නේ. ඒ කියන්නේ ගිහි ජීවිතේ කෙරෙහත් මේ ඒ රැඟුලේ අයින් වෙන්න හිතෙන්නේ. නමුත් මේ කලකිරීම කියලා කියන්නේ හැම නේ සංස්කාරයන් කෙරෙහිම ඇති වෙන කලකිරීම. ඒ කියන්නේ මේකේ මම ලක්ෂණය කියන්නම් මම දැන් මොකක්ද ඊළඟට හොයාගන්නේ මට ඊළඟට තියෙන විසඳුමත් මේ වගේම එකක් කියලා මම දන්නවා ඊළඟට තියෙන විසඳුමත් ඒ වගේම එකක් කියලා දන්නවා එතකොට දැන් මම මේක වෙනුවට මේ කලකිරිච්ච හින්දා යමක් අයින් වුණා නම් ඒකට ආයේ එන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධේම පංච උපාදාන ස්කන්ධේම නම් ඒකත් ඒ විදිහටම හැදෙන්නේ ඒක පරිපූර්ණ වශයෙන් දැනගන්නවා එතකොට එයාට කලකිරෙන්නේ අපි කියන්නේ සංසාරේ කලකිරෙනවා කියලා ඔය නිකම් මිනිස්සුනේ මට සංසාරේ කල කිල්ල තියෙන්නේ කියලා කියන ඒ ඒ වචනේ නෙවෙයි සංසාර කියන්නේ සංස්කාරයන් කෙරෙහිම කලකිරීම. සම්පූර්ණ සංස්කාරයන් વિશે කලකිරිච්ච කෙනෙකුට ඔය අර ගැටීම් සහගත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ගැටෙන්න දෙයක් නැහැ එතන. හරිද? එයාට ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි නික්කම්මය නැත්තම් නික්වීම කියන දේ. මේ නික්වීම කියන්නේ ගිහිගෙන් නික්වීම විතරක් නෙවෙයි. මේ නික්වීම කෙලෙස් වලින් නික්වීමයි. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්මේ එතකොට ඒකේ එක කඩයිමක් තමයි ගිහි ජීවිතෙන් අයින් වෙන්නේ. ඒකේ කඩයිමක්. ඒ කියන්නේ ඒක යම් ප්‍රමාණයකට වර්ධනය කරගෙන ඇත්තටම කලකිරලා පැවිදි වෙන කෙනෙක් කලකිරන කියන සංස්කාරයන් කෙරෙහි කලකිරලා මේක ඒකාන්තම් පරිපූර්ණ ඒකාන්තම් පාරිශුද්ධං සංකල්පිතං කියන ආකාරයට වැවිද්දට එන්නේ. ඒ කියන්නේ පිරිසිදුවම පරිපූර්ණවම මම මේ ශාසනික Brahmacharyaවේ යෙදෙන්න ඕනේ හරියට පහක් වගේ හාත්පසින්ම මේ ශාසනික Brahmacharya යෙදෙන මොකද මට මේක පිළිබඳ කලකිරීම එක මම විසඳුමක් කරගන්න කියලා ඒක අර විසඳුම හොයාගන්න ඉක්මනින් කරන්න ඕන හින්දා තමයි මේ කලකිරීම කලකිරීමට ගිහි ජීවිතය අතාරින්නේ එහෙම නැතුව ගිහි ජීවිතේ ඉන්න බැරුව නෙවෙයි හරි දැන් ඉන්න ගෙදරත් එක්ක කලකිරුණා ගෙදර දාලා යනවනේ මිනිස්සු නේද? ගෙදර කට්ටිය පාවලා නම් කාර්යාලයත් එක්ක කලකිරෙන රසාව දාලා යනවා. එහෙම එකක් නෙවෙයි. හැබැයි මේ තැනත්තාට අවශ්‍ය නම් තමන් ඉන්න ජීවිතයේ ගිහි ජීවිතයේ ඉඳගෙන මේ කලකිරීම සහගත ඇලීම් ගැටීම් නැතුව එතන ඉන්න පුළුවන්. හරි? ඉතින් විසඳුමට බාධා තියෙන සම්බාධක සහිතයි. ඒතර බාධා දෙනවා කියන්නේ ඒතර හම්බ කරගන්න ඕනේ. කෑම හොයන්න ඕනේ, ගෙවල් හොයන්න ඕනේ, ඇඳුම් හොයන්න ඕනේ, බෙහෙත් හොයන්න ඕනේ. නමුත් ස්වාමීන් වහන්සේට එහෙම නැහැ. ඒවා ටික සද්දා සම්පන්නයි සපය උපයා සපය දෙනවා. ඉතින් පරිපූර්ණවම ඒක කරන්න පුළුවන්. අන්න ඒ ක්‍රියාවලිය කරන්න පරිපූර්ණවම අවස්ථාවක් තියෙන හින්දා පැවිදි වෙනවා මිසක් ගිහි ජීවිතෙත් එක්ක තරහ වෙලා පැවිදි වෙනවා. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ගිහි ජීවිතේ සමහර අය මේ මේ විදර්ශනා කරන අය මේ මූණු වෙල්ලගෙන අහක බලාගෙන මහ විකාර විදිහට ජීවත් වෙනවා. ඒ ඒක කලකිරීම නෙවෙයි ඒක ගැටීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ අපිට ගිහි ජීවිතේ ඉඳගෙන මේ කටයුතු කරන තරම් කරන්න සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන ගමන් නිබ්බිදානුපස්සනාව වඩන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙමයි ප්‍රසන්නස. අද දවසේ අපේ නිබ්බිදානුපස්සනාව ඉස්සරෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 41 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වනවා. ඉතින් සජීව වැඩසටහනේ අපි ඊළඟ ප්‍රශ්නය විතර උන්නන්ට කැමති. ගල්ගමු ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන උපාසිකාවක් තමයි අපිට මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. නිබ්බිදානුපස්සනාව වැඩිවීමෙන් නැතිවන කලකිරීම නිසා පුද්ගලයෙකු සමාජය සමග ගැටීමක් ඇති තත්වයට පත්වන්නේ නැද්ද කියලා මසා තිබෙනවා. අපි කලින් කතා කලින් කතා කරපු ගැටලුවමයි. ඔක කාටත් ඇති වෙන ප්‍රශ්නයක් අතන තව ටිකක් අපි ගැන කතා කරමු දැන් මේ දෙන්නේ තුන්දෙනෙකුට මේක මේක ග්‍රහණය කරන්න උත්සාහ කරන හිඳයි මේ වගේ ගැටලු එන්නේ අතරම. මේ කලකිරීමත් එක්ක ගැටීම් ඇති වෙන අවස්ථා කිහිපයක් මම කියන්නම්. සමහර අය ඉන්නවා මේ කලකිරීම තේරුම් ගන්න නැහැ. හරිද? දැන් රූපවාහිනිය කියන්නකො. කලින් රූපවාහිනිය බැලුවා. කෙනෙක්. රූපහානි නාට්‍ය බල බල හිටිය කෙනෙකුට දැන් මේ කාරණාව තේරිලා දැන් මේක අතහැරියා. ඒක අම්මා කෙනෙක් මේක අතහැරලා දැන් කියන මං ආයෙ බලන්නේ නැහැ කියලා. හරිද? දැන් එයා gedara රූපහානි බලන අය ගැන පිළිකුලෙන් කල්පනා කරනවා. දැන් නිර්මාංශත් එහෙමනේ. නේද? මා නිර්මා මාංශ ආහාරයට ගන්න එකෙන් සම්පූර්ණයෙන් සමහර අය වැළකීලා මාංශ ආහාරයට ගන්න අය දිහා පිළිකුලෙන් බලලා පිළිකුලෙන් කතා කරලා මම උසස්ය මම මේ මෙහෙමයි අපූ අර කට්ටිය තාම මොකද අර යක්කු වගේ නේද මේ ලේ පෙරාගෙන ඉන්නවා වගේ ෆ්‍රිජ් එක කියන්නේ මල ගෙදරක් කියලා ඉතින් ඒ වගේ හරියට නිඳා කරලා තමන්ගේ අතීතයත් අමතක කරලා එහෙම කරලා අර හරියට ගැටීම් සහගත තත්ත්වයක් නැති කරගෙන ඒකත් එක්ක රණ්ඩු දාගෙන ඊළඟ සමාජයෙන් වෙන් වෙලා ඉඳ හදන නිකන් අමුතු විකෘති ස්වභාවයක ඉන්න මිනිස්සේ සාමාන්‍ය දැක්කම ඒකේ හරිය ලොකු ගැටලුවක් කියලා තියෙන භාවනා කරන්න බයයි සමහර අය. බය ළමයින්ගේ භාවනාවට යොමු කරවන්න බයයි. මොකද මේ සමහර අයගේ තියෙන මේ අනවශ්‍ය හැසිරීම. අනවශ්‍ය හැසිරීම කියන්නේ මේ මූණ දිහා බලන්නේ. කතා කරන්නේ. හරි අහක බලාගෙන ඉන්නවා. ප්‍රිය චක්කුවෙන් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විදර්ශකයා කියලා කියන්නේ නිදහස් පුද්ගලයෙක්. එයා එන්නෙන් එන්නෙන් එන්නෙන් නිදහස් වෙනවා. එයාට නිදහසේ ඉන්න පුළුවන්. බොහෝ පිරිසක් ඉන්න තැන නිදහසේ ඉන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්. ඒකට අපි කියනවා තනිකම නොදැනෙන තනිවීම කියලා කියනවා. තනිකම නොදැනෙන තනිවීම. තනි වෙලා ඉන්නේ. ඒක තනිකමක් දැනෙන්නේ බොහෝ පිරිසක් ඉද්දි තනිවීම කියලා කියනවා. බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් කතා හොදගලා වෙච්ච කෙනෙක්. ඇයි ඒ? එහා පැත්තට ගැටීමක් ඇලිමක් නෙමෙයි. හොඳට කතා බහ කරලා ඉන්න ඇලිමක් ගැටීමක් නෙමෙයි. තනියම ජීවත් වෙන කෙනෙක්. අපිට එදිනදා ජීවිතේ වගේ පුත්කලෙන් නම් අපි සොයනසද ඕනතරම් දකින්නට. <laughs> බොහෝ පුද්ගලයන් තනි වෙලා තියෙනවා. හැබැයි මෙහෙමයි. ඒ තනි වෙලා තියෙන්න ඕන කොහොමද? කෙලෙස් එක්කනේ සමහර අය කෙලෙස් එක ෆෝන් එකත් එක්ක තනි වෙලා ඉන්නවා. නේද? වෙන කාත් ඒ කෙලෙස් එක්ක යා ඉන්නවා නම් එයාත් ඒ අල්ලගෙන තියෙන තවත් ගැටු පහසාරි තත්ත්වයක්. එහෙම නෙවෙයි. බොහෝ පිරිස් අතර තනිවීමක් ඇති කරගෙන තියෙන්නේ සියලු සංස්කාරයන් කෙරේ කලකිරීම වෙනත් දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි තනිකම ඒ ඒ තනිවීමට තනිකමක් දැනෙන්නේ නැහැ. අපේ මිනිසුන්ට තනි වුණාම ගෙදර තනි වුණා දවස් දෙක තුනක් පාළුයි කියනවා, ඉන්න බෑ කියනවා, අමාරුයි කියනවා. ඉතින් ඒවා නැතුව තමන්ගේ අතුලාන්තය පිරිසුදු භාවයක් එක්ක තමයි මේ සංස්කාරයන් කෙරේ කලකිරිච්ච කෙනා සංස්කාරයන්ගෙන් අයින් වෙන්න බලනවා. එතකොට යාට ඉතුරු ඉතුරු වෙන්නේ හැම වෙලේම මාර්ගය සහ ඵලය උපදවා ගැනීමයි. ඒ සඳහා හැම වෙලේම වෙහසක් දරන්නේ මේ මට කලකිරිච්ච යම් දෙයක් තියෙනවද ඒක වෙනුවට මම භාවිතා කරන නුවණ තියෙන මිනිසෙක් බලනවා මම කලකිරුණේ අහවල් පුද්ගලයා කියලා කෙනෙක් ගන්න එපා මට කලකිරෙන්න හේතුනේ එතන තියෙන පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. ඒ පංච උපාදානස්කන්ධය වෙනත් පුද්ගලයෙක් තුළින් මතුවනත් පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයමයි. නේද? ඒක ඇලෙන්නවත් ගැටෙන්නවත් අවශ්‍ය එකක් නෙවෙයි. ඒක හොඳින් දැනගන්නවා හරියට නිබ්බිදාන පස්සනාව වඩන කෙනා. එහෙමයි සොන්දස්. නිබ්බිදාන පස්සනා මට්ටමට Tamanගේ භාවනාව වර්ධනය වූ බව Taman විසින් දැනගන්නේ කොහොමද කියලා අපෙන් ඊළඟ ප්‍රශ්නය විමසා තිබෙනවා Facebook ගිණුමට යවා තිබෙන මේ ගැටලුව සඳහාත් අපි විසඳුමක් ලබා දෙමු සරුණා. අපි කොහොමද එතෙන්ට එනකන් දැනගත්තේ? ඒක නම් හරිම වැදගත් ප්‍රශ්නයක් මේ අහන්නේ. මේක ඇත්තට දැනගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කිව්වනේ කියන්න. මාත් එක්ක හොඳින් හිටිය කෙනෙක් මාත් එක්ක තරහ වෙනවා. නැත්නම් මම බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ හැසිරීමක් පෙන්වන්න කරනවා. හරිද? අපි නපුරු වචන කියනවා කියලා. ඒ බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ හැසිරීමත් එක්ක මට කලකිරීමක් ඇති වෙනවා. මේක ඒකලා සමහර අය කියනවා සමහර අය දැන් මේ සමහර අය කියනවා මට දැන් මම මෙහෙම කිව්වට කමක් නැහැ සමහර පිරිමි අය කියනවා මට ස්ත්‍රී සංහතියම කලකිරීම. සමහර ස්ත්‍රීන් කියනවා මට පිරිමි සංහතියම කලකිරීම කියලා. අර කලකිරලා තියෙන්නේ පිරිමි සංහතිය. කලකිරලා තියෙන්නේ ස්ත්‍රී සංහතිය. එන්නේ ඒ தත්ත්වේ කලකිරීමක් නම් මේ විදර්ශනාත් කරන කෙනෙක් කියන්නකෝ. ඒ தත්ත්වේ කල මට සියලු දරුවන් එපා වුණා කියනවා. හරිද? මට හාමුදුරුවෝ එපා වුණා කියනවා. හරිද? නැත්නම් මට මිනිස්සු එපා වුණා කියනවා. ඔය විදිහට ඔය විදිහට කතා කියනවා. මෙන්න මෙතනින් ගිහින් නැවතිලා ඒ කියන්නේ. මග නැවතිලා මේ එපා වෙලා තියෙනවා. එතනින් හරිය ගිහිලා නැහැ. නේද? මෙතන දරුවෝය, දෙමාපියෝය, ස්ත්‍රීන්ය, පුරුෂයින්ය, ස්වාමීන් වහන්සේය, දායකයන්ය ඒතන නෙවෙයි කලකිරීම කියන එකට යන්නේ එයාගේ හිත ගිහිලා තියෙන්න ඕනේ නිබ්බිදාන පස්සන වඩන කෙනෙක් නම්. මෙන්න මේ ධර්ම හිත්වල උපදින ධර්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා. හරිද? එතෙන්ට අවධානය වෙන්නේ. පුද්ගලයාට නෙවෙයි අවධානය වෙන්නේ. පුද්ගලයාට නෙවෙයි අවධානය යොමු වෙන්නේ සංස්කාරයට අවධානය යොමු වෙන්නේ. හරිද? පුද්ගලයාට නෙවෙයි අවධානය යොමු වෙන්නේ. ඒ පුද්ගලයා කියලා අපි ගන්න කෙනේ ගන්න ස්ථානය තුල තියෙන සංඥාවටයි අවධානය යොමු වෙන්නේ. සංඥාව නිබඳ වෙනස් වෙනවා. එයාට මං ගැන සුබ සංඥා තිබ්බ දැන් අසුබ සංඥා ඇවිල්ලා. හරිද? එයාට මං ගැන ප්‍රිය සංඥා තිබුණා. දැන් ප්‍රිය සංඥා නැති වෙලා. ඉතින් ඒක සංඥාවේ හැටි. හරි එයාට මං ගැන ආදරයක් තිබුණා. දැන් ඒ ආදරේ නැතිලා ඒක සංස්කාරයේ හැටි. ඒ චිත්ත සංස්කාරයේ හැටි තමයි ඒක එයාට පාලනයට ගන්න බෑ. කලකිරින්නේ මේ පුද්ගලයාට නෙමෙයි කලකිරින්නේ එතන ක්‍රියාවට. පංච උපාදාන ස්කන්ධය කියන්නේ ක්‍රියාවක්. අපිට මේ ක්‍රියාව නවත්තන්න බෑ. මගේ එහා පැත්තෙන් ඉන්න පුද්ගලයාටවත් ඒ ක්‍රියාව නවත්තන්න බෑ. ඒක හේතුන් නිසා හටගන්න දෙයක්. එහෙනම් කලකිරෙන්නේ එතන තියෙන අතුලාන්ත ක්‍රියාවලියට. අතුලාන්ත ක්‍රියාවලියටයි කලකිරෙන්නේ. අන්න ඒ කලකිරීම දැනෙන ගානට ඇවිල්ලා නම් තමන්ගේ ජීවිතය අපිට හිතන්න පුළුවන් නිබ්බිදානුපස්සනාව මට්ටමට ඇවිල්ලා ආය. හැබැයි කොයි වෙලාවකවත් කලකිරෙන්න බෑ පුද්ගල වශයෙන් කලකිරෙන්න ඕනේ එතන තියෙන ක්‍රියාවලියට ඒ ක්‍රියාවලිය එයාට අයිතිත් නෑ ඒ ක්‍රියාවලිය මට අයිතිත් නෑ ඒ ක්‍රියාවලිය වෙන කෙනෙකුට කරන්නවත් බෑ එයාට කරන්නත් බෑ මට කරන්නත් බෑ එන්න ඒ වගේ අදහසකින් හේතුඵල ධමයක් අනුව ඇති වෙන සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හිතට දැනෙනවා නම් ඒ මට්ටමට ආවා එහෙමයි සරණස 41 වන සතිය නිපිතානුපස්සනාව ඇසුරින් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඊයේ දවසේ වගේම අඟහරුවාදා දවසේ සම්බුදා දවසේ අපි ආරම්භයක් ලබා ගත්ත නිපිදානුපස්සනාව පිළිබඳව. ඉතින් මේ දින තුන පුරාවට ඔබට ඇති වූ ගැටලු පිළිබඳව දැන් අපි මේ කතා කරමින් යන්නේ. ඉතින් අපි තවත් ගැටලුවක් වෙත දැන් අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වෙන්නේ. නිබ්බිදාන පසනාව වැඩිමෙන් ඔබ වහන්සේගේ දේශනාවේ පැවසූ පරිදි පංච උපාදානස්කන්ධය පිළිබඳව සතුටු වෙනුවට කලකිරීමක් ඇති වෙයි එවිට ජීවිතයේ සතුට නැති වෙනවා නේද? සතුටින් සිටීම අවශ්‍යයි නේද? අපිට කුරුණෑගල ප්‍රදේශයේ Facebook ගිණුමට එවා තිබෙන මේ ප්‍රශ්නේ තරුණෙක් විසින් තමයි මේ පැනේ අපට යොමු කර තිබෙන්නේ. හොඳයි. බොහොම හරි කාරණාව හරි. එතකොට මෙතනදී මේ කියන්නේ තරුණ දරුවන්ට ඒ වගේ අදහස් ඇති වෙන්න පුළුවන් සතුට නැති වෙනවනේ. මේ කියන හැට කෙලින්ම කතා කරන්න තෙන්දී සතුට වෙනකොට කලකිරීම ඇති වෙනවා කියලා. ඒකේ තාම පැහැදිලිව තියෙනවා නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති. ඒක පැහැදිලිව තියෙනවා. නිබ්බිදානුපස්සනාව වඩන කෙනාට නන්දිය නැත්තම් සතුටු වීම ප්‍රහාණය වෙනවා. කුමක් කෙරේ සතුටු වීමද? පංච උපාදානස්කන්ධය කෙරේ සතුටු වීම. ඉතින් අපේ පුතාට මට කියන්න තියෙන්නේ සතුට කියන එක හරියට අසු දක්ව ගන්න ඕනේ. සතුට නියම සතුටක් වෙන්න ඕනේ. හරි? ලෝකයේ තියෙනවා වැරදීම් නිසා ඇති වෙන සතුට. හරිද? උදාහරණයක් කිව්වොත් එහෙම කෙනෙකුට මාලයක් හම්බුනට ඇල්කා. මේක ඉමිටේෂන් වලින් ඉමිටේෂන් කියලා කියන ඒ කියන්නේ බාල බාල වර්ගයේ විවිධන මාලයක්. මෙයා රැවටෙනවා මේක රත්තරන් මාලයක් කියලා. දැන් සතුටුයිද නැද්ද? දැන් එයාට හොඳ සතුටකින් ඉන්නේ. ඇයි? මට රත්තරන් මාලයක් හම්බුනා කියලා. ඒ සතුට හරි සතුටක්ද? නෑ. ඒ සතුට ඇත්තටම ඇති වෙලා තියෙන්නේ සැබෑවට තියෙන දෙයක්ින්ද නෙවෙයි. ඒ සතුටට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? රැවටීමක්. හැබැයි සතුට තියෙනවා. හොඳට උදාහරණයකින් කිව්වම හොඳට තේරුම් ගන්න පුළුවන් මේක. සතුට තියෙනවා, පැහැදිලි සතුට තියෙනවා. ඒකේ අඩුවක් නැහැනේ. ඇත්තටම රත්තරන් මාලයක් හම්බුණා වගේම සතුටක් තියෙනවා. ඒකේ කිසි අඩුවක් නැහැ. හැබැයි මේක හිතේ තියෙන ස්වභාවයක් නිසා මිසක්කා සැබෑවට තියෙන්නේ ඉමිටේෂන් මාලයක්. <laughs> එතකොට දැන් මොකද කියන්නේ? ඔන්න ඔය වගේ තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන සතුට අන්න ඒ වගේ එකක්. ඒක හැම වෙලෙම වෙනස් වෙන එකක්. සැබෑවට නැති දෙයක් හින්දා අපි ඒ වගේ දෙයක් තියනවාය කියලා හිතාගෙන සතුටු වීමක් ඇති කරගන්නවා. ඒක තුළ නිෂ්ඵල එකක් බවට පත් වෙනවා. ඇත්තටම නිබ්බිදානුපස්සනාව ආදීයින්ද පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙනකොට නෙක්ඛම්ම නිශ්චිත සෝමනස්සය කියලා කියන සාමාන්‍ය ජීවිතයේ ඔය දැන් ඔය ඔය පංච උපාදානස්කන්ධයෙන්ද හම්බ වෙන සතුට ගැන අපි ඔක්කොටම අත්දැකීම් තියෙනවානේ. ඒක මොකද? ඒක හොඳද? ඒකත් එක්ක ඇති වෙන පීඩනය ඒකත් එක්ක ඇති වෙන කර්කශ ගතිය ඒක මහා රළු අර ලස්සන රෝස මලක් කටුවත්තකින් අල්ලගත්තා වගේ නේද නටුවේ තියෙන කටු නම් කටු වලින් මෙහෙම අල්ලගෙන මේ වේදනාව විඳ විඳ ඉන්නේ අර මල ලස්සනින්ද මං අහනවා ඒ වගේ සතුටක් මේ වේද සාමාන්‍ය ජීවිතේ සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතන දේවල් එක්ක විඳින සතුටේ මොකද්ද පරිපූර්ණ නැති ගතිය පරිපූර්ණ කරගන්න බැරි ගතිය නේද කොතන හරි අඩුවක් තියෙන ගතිය කොච්චර උත්සාහ කරත් Tamanට අවශ්‍ය තෘප්තිමත් තන්ට ගන්න බැරි ගතියක් දැනෙනවද නැද්ද? ඇත්තම කතා කරමු. හොඳට දැනෙනවා ඒක. නේද? එහෙනම් ඒ ඒ ඒ ඒ තමයි සීමාව. පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන සතුටේ සීමාවක් තියෙනවා. එතනින් එහා ඒක වැඩිපුර තියෙන දුකක්. ඒක අපි හරි අමාරුවෙන් පුංචි පුංචි සතුට විඳින්න ජීවිතේ මරණකම් උත්සාහ කරනවා. හැම මරණකම දුක් විඳින්න ඒක දැනගත්ත නුවණ තියෙන අය වෙනත් සතුටක් හොයනවා. ඒකින්ද මේ කලකිරීම සහගත තත්ත්වය පංච පාදානස්කන්ධයේ කෙරෙහි කලකිරීම කියලා කියන්නේ වේදනා සහිත කලකිරීමක් නෙවෙයි ආයෙ මතක් කරන්න ඕනේ ඒක. වේදනා සහිත කලකිරීමක් නෙවෙයි දුක් සහිත කලකිරීමක් නෙවෙයි. ඒ කලකිරීමත් එක්ක අර පංච උපාදානස්කන්ධය කෙරෙහි හැම වෙලෙම ඒක අල්ලගන්න ඕනේ අල්ලගන්න ඕනේ අල්ලගන්න ඕනේ කියලා තියෙන අදහස හැම වෙලෙම ඒක විමසන ගතිය, ඒක හොයන ගතිය අඩු වෙන හින්දා පුදුමාකාර විවේකයක් පළවෙනිම හිතට ලැබෙන විවේකයේ නිසාවෙන්ම සිතේ තියෙන බරගතිය අයින් වෙලා සිතේ තියෙන පීඩනය අයින් වෙලා මහා සුවයක් ප්‍රීතියක් හිතට එනවා. එතකොට නිවැරදි සතුටක් විඳින්න පුළුවන්කමක් තියෙනවා උතන. ජීවිතයට සතුට අවශ්‍යයි නේද කියලා මේ දරුවා කියනවා නම් සතුට අවශ්‍යයි කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි දේශනා කරනවා. හැබැයි මෙතන නන්දිය කියලා කියන්නේ වැරදි දෙයක් පිළිබඳ සතුට. ඒකයි අපි හැම වෙලේම සතුටක් ඇති වුණා නම් ඒක ස්ථිර නම් ඒ සතුටින් දුකක් ඇති වෙන්න දෙයක් නැති වෙන්න ඕනේද? නේද? පසුව මහා දුකක් ඇති වෙන ඒ මොහොතේ මහා දුකක් ඇති වෙන සතුට නම් ඒකේ වැඩක්ද? නේද? එහෙනම් ස්ථිර සතුටක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ අතුලාන්තයෙන් උපදින සතුටක් ඇති කරගන්න පුළුවන්කම තියෙන එක ඉතා වටිනවා. සදහතුනේ බුදුසිතක අසිරිය මොනතරම්නම් සැනසීමක් අපේ ජීවිතයට ලබා දෙනවද? ඒ සැනසීම අපේ ජීවිතයට අපට කියා නිම කරගන්නට බෑ. අපි බොහෝ වෙලාවට ප්‍රශ්න වලින් ජීවිතේ දිනන්නට උත්සාහ කරනවා. ඉතින් මේ ප්‍රශ්න වලට හොඳම පිළිතුර තමයි මේ ශ්‍රී සද්ධර්මය. මේ ශ්‍රේෂ්ඨ ධර්මය අපේ ජීවිතයට ළඟා කරගත්තට පස්සේ අපේ ජීවිතයේ තියෙන සියලුම ප්‍රශ්න අපට අමතක වෙනවා. අපේ සිහියට නැගෙන්නේ මේ බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ නිර්මල ශ්‍රී සත්‍යධර්මයේම පමණයි. ඉතින් අපි මීළඟ කැටලොග් එක යොමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. සෙනසුරාදා දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් දරුවන් වෙනුවෙන් ළමා වැඩසටහන අපි සෑම සෙනසුරාදාවකම ක්‍රියාත්මක කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේ අපි තෝරාගත්ත ළමා වැඩසටහන නරඹන උසස් පෙළ හදාරන සිසුවියක් විසින් අපට යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබ වහන්සේ අංශය සඳහන් කළ පරිදි මම ජීවිතය අරමුණු පිළිබඳව තියෙන කැමැත්ත වැඩි කිරීමට මෙනෙහි කිරීම කළෙමි. නමුත් අරමුණට යන්නට නොහැකි වේදෝ නිතරම බියක් ඇතිවෙනවා. මේ తත්වය සුදුසුද නැත්නම් නැති කරගන්නේ කොහොමද කියලා මේ ශිෂ්‍යය අපෙන් විමසා තිබෙනවා. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. ඔව් ජීවිත අරමුණක් තියෙනකොට ඒ ජීවිත අරමුණට හුඟක් කටියට යන්න ඒ ජීවිත අරමුණ පිළිබඳව තියෙන කැමැත්ත වර්ධනය කරන්න ඕනේ. ලෞකිකත්වය තුළ අපි හැමදාම මතක් කරන කැමැත්ත වර්ධනය කරන්න ඕනේ කියලා. ඒතකොට කැමැත්ත වර්ධනය කරනකොට සමහර අයට වැඩිපුර ටිකක් ඒ ගැන මෙනෙහි කරපුවාම සමහර විට කෙනෙකුට හරි උපේක්ෂාවක් ඇති කරගත්තේ නැත්නම් බයක් ඇති වෙන්න පුළුවන් නේද මට මේ අරමුණට යන්න බැරි වේද මට මේකට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා නොසන්සුන්කමක් බයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවේදී නම් අපි දිනේට මතක් කරන්නේ මේ උපේක්ෂාවේ හිත වට ගන්න ඕන කැමැත්ත තියෙන්න ඕනේ ලෝභය අයින් වෙන්න ඕනේ ටිකක්. හරි. මට මේ අරමුණට යන්න නොලැබුණොත් මට කරන්න තියෙන විකල්ප ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න. හරි. ඒ ළඟදී දවසක යම් කාරණාවක් වින්දා නඩුවකට පැටලිච්ච කෙනෙක්. නඩුවකට පැටලිච්ච කෙනෙක් එයාට අදහසක් ඇවිල්ලා තිබුණා මට හිරේ විලංගුවේ ළඟින්ද සිදු වේදෝ දන්නේ නැහැ කියලා. එහෙම සැකයක් ඇති වෙලා තිබ්බා. එතකොට මේ සැකසහගත තත්ත්වයක් එක්ක ලොකු පීඩනයකට පත් වෙලා තිබ්බා. ඉතින් මගෙත් එක්ක පොඩ්ඩක් කතා බහ කරා මොකද කරන්නේ මට මාව මට සිරගත වේ මේ නඩුවෙන් මට මහා අවාසනාවන්ත සිද්ධියක් සිදු වෙනවා මම මොකද කරන්නේ කියලා. මං කිව්වා සූදානම් වෙන්න. අපිත් පෞද්ගලික කරන්නේම යම් ගැටලුවක් තියෙන මොන හරි දෙයක් විය හැකි කාරණා ගොඩක් තියෙනවා. නරකම දේ වුණොත් මං කොහොමද ඒක හොඳ දෙයක් බවට පත් කරගන්නේ? ඒකට ලැස්ති වෙන්න. හරිද? අපි බොහෝ අරමුණට යන්න අවශ්‍ය කරන සියලු දේ සිද්ධ කරගන්න අතරේ නරකම දේ වුණොත් නරකම දේ වුණොත් මොකද අපි හුඟක් අය ජීවිතේ එක එක බලාපොරොත්තු තියෙනවා ඒ බලාපොරොත්තු තිබ්බම ඒක නැත්තම් මරණය එහෙමයි <laughs> එහෙමයි බලන්න. ඒකයි ඇත්තට මැරෙන්නේ සමහර කට්ටිය. දැන් ඔය දරුවන්ට අපි කිව්වට කමන්නේ සමහර වෙලාවට තරුණයෝ මේකුත් සබලතා ඇති කරගන්නවා. ඒ වගේ තියෙන නරකම දේ සිද්ධ වෙන්නේ කල්ලා යන්න පුළුවන්. එහෙනම් මම මොකද කරන්න කියලා සූදානම්ක් තියෙනවා හැම වෙලේම. මම මේ පුද්ගලයාට කිව්වා හිරේට වැටුණොත් අවුරුදු 10කට හිරේට වැටුණොත් එතනදී මම මොකද කරන්න කියලා දැම්ම ලෑස්ති වෙන්න. මම ඒකට ලෑස්තියි. ඒකට හිත සූදානම් කරගත්තාම හරියටම निराඋල්ව ප්‍රශ්නේ විසඳගන්න සිහියක් තියෙනවා. ඒ කලබල නැහැ. ඒකින්ද මම විභාගේ අසමත් වුණා වුණා. මට කරන්න පුළුවන් දේවල් තියෙනවා කියන තැනට සූදානම් ඉඳගෙන අරකට කැමැත්ත වැඩි කරගන්න. අපේ ජීවිතේ හැම දෙයක්ම එහෙමයි. මම මෙන්න මේ தත්ත්වයේ මේකේ නරකම ඕනම ක්‍රියාවක් කරද්දී නරකම දේ සිද්ධ වුණොත් ඇයි? අපි මරණ සත්‍ය මෙනෙහි කරන්නේ නේද? එහෙනම් නරකම දේ සිද්ධ වුණොත් මම මුණ දෙන්නේ දෙතු මං කව පොතක් ලියන්න පුළුවන්. දැන් වැඩි විවේකයක් ලබනවා. භාවනාවක් කරන්නත් පුළුවන්. හ්ම්. ඉතින් එහෙම යම් දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම එතන ඉඳලා එතන ඉඳලා ගොඩනගනවා කියලා. ඒකෙන් අපේ දරුවටත් අපි කියන්නේ ඔබේ අරමුණට යන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. හැබැයි නරකම දේ සිද්ධ වුණොත් එතනින් කොහොමද මම ජීවිතය ආය ගොඩනගන්නේ කියලා සැලසුම් කරලා තියාගන්න. ඒකට කලබල වෙන්නේ නැතුව එතකොට වියතුරන් වෙලා වඩා පහසෙන් අරමුණට ළඟා වෙන්න අවස්ථාවක්. එහෙමයි සන්තෝෂ. සදහතුනි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අද දවසේ අපිට නිබ්බිධානුපස්සනාව ඇසුරෙන් මාත්‍රිකානුකූලව අද දවසේ කතා කරන්නට තිබුණු කාලය මෙලෙසින් නිමවට පත්වනවා. දැන් අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ දෙවන අධීර වෙතයි යමුන්නට මේ සූදානම් වෙන්නේ. ඒ ඔබ අපට යොමු කර තිබෙන පොදු ගැටලු පිළිබඳව කතා කරන්නට මේ අඩ හෝරාවකට ආසන්න කාලයේ මෙතෙන් පටන් අපි වෙන කරන්නට මේ සූදානම් වෙන්නේ. එක් සමගින් අපි සිහිපත් කළ යුතුයි ඔබට පැන නගින ගැටලු පිළිබඳව ඔබ අපට ලිපි මාර්ගයෙන් ඔබට යොමු කරන්නට පුළුවන් අපේ සුපුරුදු ලිපිණය නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට ඔබේ ගැටලු යොමු කරන්න නිබ්බිදාහන පස්සනාව විසිරින් ඔබට යම් කිසි ගැටලුවක් පැන නගිනවා නම් ඉතින් ඒ ගැටලුවත් ඔබ අපට යොමු කරන්න අපි සෝදානම් ඉදිරියේදී ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහනක් තුලින් ඔබට ඒ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට එමෙන්න තමයි Facebook ගිණුමට ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ අපගේ Facebook දිනුමට ඔබගේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම කෙටි පණිවිඩ මාර්ගයෙන් ඔබේ ගැටලු අපට යොමු කරන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව සිහිපත් කරමින් ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ දෙවන අර්ධයේ ප්‍රථම ප්‍රශ්නය වෙත අපි දැන් මෙලෙසින් යමු වන්නටයි සූදානම් වෙන්නේ. චන්ද්‍රවතී මහත්මිය කුඹුක්කටේ ප්‍රදේශයෙන් අපට මේ ප්‍රශ්නය යොමු කර තිබෙනවා. කින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පිළිකුල් භාවනාව පැහැදිලි කිරීමෙන් පසුව අප දිගට මෙම භාවනාව වඩන්නෙමු. දැන් අපට අපහට අවශ්‍ය ඇත්තේම භාවනාව තුළ තුළින් විදර්ශනා භාවනාව වැඩිවීමට උපදෙස් ලබා ගැනීමයි. මේ සඳහා අපට යම් කිසි අවවාදයක් උපදේශයක් ලබා දෙනු මැනවි කියලා වෙනසක් තියෙනවා. හොඳයි. බොහොම වටිනවා බොහොම සන්තෝෂයි තම තමන් ඒ ක්‍රමානුකූලව ටික ටික තමන්ගේ විදර්ශනාවන් පැත්තට හිත යොමු කිරීම පිළිබඳව පිටිකුල් භාවනාව සිද්ධ කිරීමෙන් මම පැහැදිලි කරලා තියෙනවා අපිට ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් තියෙනවා බොහෝ කෙලෙස් ධර්මයන් තමන් තුළ උපදින කෙලෙස් අඩු කරගෙන ඒකාග්‍ර හිතකට එන්න පුළුවන් බව මම සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලායි. නැත්නම් ඒක නැවත විමසන්න තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් නොවේහි සියලුම ශරීර අසුබ හැඟීමක්. අසුබ හැඟීමක් තමන්ගේ දාත්තෙන් දරුවෝ මුණුපුරෝ වගේ දැන් මේ අසුබ හැඟීම කියන්නේ අර කලින් මතක් කරා වගේ ගැටීමක් නෙමෙයි එතනක් තියෙන්නේ. අර සුබයි. මේක තමයි සුබ දසුන. මේක තමයි සුබ දසුන මේක තමයි මම නැවත නැවත දකින්න ඕනේ කියලා අපේ හිත හැම වෙලේම හොයන ගතියක් තියෙනවා නේද? යහපත් දේවල්, ලස්සන දේවල් කියලා හොයන ගතියක් තියෙනවා. අන්නේ හොයන ලස්සනයි, සුවයි, සතුටුයි කියලා හිතෙන දේවල් හරහා තමයි අපේ මේ දොරටු වලින් ඊග ඇතුල් වෙන්න පුළුවන් අපේ. අපේ මේ මේ මේ මේ බමයක් විතර වෙච්ච ශරීරයක් තියෙනවනේ. නේද? මම නිකන් කියන්නේ. අපිට ඕන නම් කාගේ හරි හිතක් ඇතුලේ Taman ගැන ඇල්මක් ඇති කරවන්න. අපි මොකද කරන්නේ? සාමාන්‍ය පුද්ගලයා මොකද කරන්නේ බලන්න. කෙනෙක් කෙරේ ඇල්මක් ඇති කරගන්න ඕන. එයාගේ ඇහැ පිනවන විදිහට තමන්ගේ ශරීරය සකස් කරගන්න. නැත්නම් ඒ දොරටුවේ ඇතුල් වෙන්න බෑ. අහවල් දොරටුවේ අතන තියෙනවා අතන තියෙනවා බිල්ඩිනයක් කියන්නකො. ගොඩ නැගිල්ලක් තමයි මේ පුද්ගලයා කියන්නේ. ඒ ගොඩ නැගිල්ල ඇතුළට මට රිංග ගන්න ඕනේ. දොරටු හයක් තියෙනවා. හරි. දුරට හයි යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි යනවනම් මෙන්න මේ දේවල් අරගෙන යන්න ඕනේ කියලා කියනවා. ඒ වගේ තමයි. මට යම් පුද්ගලයෙක් ගිය තුලට ඇතුල් වෙන්න ඕන නම් මම එයාගේ ඇහැ පිනවන විදිහට සකස් වෙන්න ඕනේ. කන පිනවන විදිහට නේද? මිහිරි හඬින් කතා කරන්න ඕනේ. ඊළඟට ඒ පුද්ගලයාට කිත් කරනකොට ඒ පුද්ගලයාගේ නාසය පිනවන විදිහට රෝස මල් සුවඳ, පිච්ච මල් සුවඳ මේ මගේ තුලින් එන්න විදිහට හදා ගන්න ඕනේ. නේද? ඒ පුද්ගලයා රස කෑම જાති ගිහින් දෙන්න ඕනේ. එයාගේ ඔළුව අත ගන්න ඕනේ. නේද? ඒ කියන්නේ ස්පර්ශය ලබා දෙන්න ඕනේ සහ ආදරය ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ දොරටු හයෙන් ඇතුල් වෙන ක්‍රම. හරිද? ඒතර අසුභ භාවනාව තුළින් සිද්ධ වෙන්නේ කියන්නේ පැත්ත. මේ ඇතුල් වීම හින්දා මහා කරදරයක් ඇති වෙනවා. අපේ පැත්තට ඇතුළට ඇතුල් වෙනවනේ ඒ වගේම අපේ ඇතුළට කට්ටිය ඇතුළු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක හිරිහැරයක් කරදරයක් වෙන්නේ. ඒක දැනගත්ත අපි කලකිරිච්ච අපි ඒක නවත්වා ගැනීම සඳහා තමයි මේ අසුභ භාවනාව කියන වැට වැදගත් වෙන්නේ. හරිද? ඔය කොච්චර ලස්සන සරසුණත් ඔය කොච්චර මිහිරි තෙපුල් දෙඩුවත් නේද මොනවා කරත් මේක පිළිකුල් සාගත ශරීරයක් කියලා. ඉතින් එතෙන්ට හදාගත්ත අපේ හිත විසිරෙන ගතිය ගොඩාක් අඩු වෙනවා. ඒ විසිරෙන ගතිය අඩු වුණාට පස්සේ අපේ හිත ඒකාග්‍ර කරගන්න පුළුවන්. ඒතර ලොකු විවේකයක් සහිත ප්‍රීතියක් ඇති වෙන මම ඒක ඔක්කොම පැහැදිලි කරා. අන්න එතන ඉඳලා දැන් අපි ධිට්ඨි සුද්ධිය, සංකාවේතරණ සුද්ධිය කියලා ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධිය, ඥාන දර්ශන සුද්ධිය කියන තැන, පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියන තැන උද්‍යව්‍ය ඥානය, බංගානුපස්සනාව ඒවා ඔක්කොම විස්තර කරා. ඒ වෙනකොට අන්න එතෙන්ට මේක හරවන්න මෙතෙන්ට හරවන්නේ කොහමද? මගේ මේ අරමුණ දැන් මේ ඇවිල්ලා තියෙන ඒකාග්‍ර අරමුණ අරමුණ තුල තියෙනවා නාම රූප දෙක. ඒ ඒකාග්‍රතාවය තුළ ඉඳලා නාම රූප අරමුණු කරන්න. නාම රූප අරමුණු කරගෙන ඉස්සලාම නාම රූප දෙකක් බව දැනගන්න අපි දන්න නුවණ එතෙන්ට යොදවන්න. ඊට පස්සේ මේ නාම රූප වලට හේතුව පච්චේ පරිග්‍රහණාණය කියලා කියන්නේ අපි නාම රූප වලට හේතුව මෙන්න මේකින්ද මේ වේදනාව ඇති වෙනවා මේකින්ද සංඥා ඇති වෙනවා මේකින්ද සංස්කාර ඇති වෙනවා මේ විදිහට ඒ පිළිබඳ විමසන්න. එතකොට එහෙම එහෙම ඒ විමසගෙන යනකොට නාම රූප දෙකට වෙද්දලා ditthi suddhi කියන තත්ත්වයටපත් වෙලා ඒ දෙක දෙකක් බව දැනලා ඒ දේවල් සම්පති කියලා දැනලා ඒ විදිහට ඒක බේර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ක්‍රමානුකූලව විදර්ශනා වර්ධනය කරන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමයි සන්නස. අපි මේ අපිට යොමු කරන බොහෝ ගැටලු පිළිබඳව අපි නිවන් මාර්ග දේශනාවේ ඉඳලා අපි ප්‍රත්‍යක්ෂ නිවන් මාර්ග තුල ප්‍රේක්ෂා වැඩසටහන තුල ඒ සියල්ලගෙම අපි පැහැදිලි කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසන්නම් මම මූලික කමඨහන ලෙස අනිත්‍ය සංඥාව වඩමින් අනිත්‍යානුපස්සනාවට යොමවන ආකාරය කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිනවා. තුමව ආයෙ කියන මට බොහොම සතුටුයි කියලා. හේතුව තමයි අපි දැන් භාෂාව දන්නවා. නේද? ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය වශයෙන් භාවනා කර කරපු හිතේ අය දැන් මේ වෙන ගැටලු වලින් විශේෂයෙන්ම තරුණ වල තියෙන ගැටලු ගත්තාම නේද අපි ඒ කියන්නේ අපි තුමුක අපි මෝටර් කාර්මික ශිල්පය ගැන ඉගෙන ගන්න ගියා කියලා දැන් මොකක්වත් කියන්න දන්නේ නැහැ. අඬුව දන්නෙත් නැහැ, ඒ උපකරණ දන්නෙත් නැහැ. නේද? නැව ටික දවසක් ගියාම ඇවිල්ලා කතා කරනවා මේ අහවල් තැන අහවල් එකේ මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ භාෂාව දැනගෙන කියන එක. ඒ වගේ මේ භාෂාව දන්නවා දැන්. ඒ කියන්නේ දැන් අහන්නේ මේ නිබ්බිදාන සස්සනා මට්ටමට වැටෙන්නේ කොහොමද කියලා. ඉතින් කෙටි උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් නිකං වචනවලට නෙවෙයි තමන්ගේ ජීවිතය මේ කොටස් පහට බෙදන්න. මේ කොටස් පහ වෙන් කරගන්න, වෙන් කරගෙන මේක සම්පතීන් පහක්, ගැලීම් පහක් විදිහට අත්දකින්න උත්සාහ කරන්න. රූපය, වේදනාව කියන්නේ මේ මොහොතේ ඇති වෙන නැති වෙන, ඇති වෙන නැති වෙන වේදනා සම්පතිය, සංඥා සම්තතියක් සංස්කාර කියලා කියන්නේ හිතේ ඇතින වේදනා සංඥා රේති චෛතසික ඔක්කොම ආදරය කරුණාව මෛත්‍රිය ඊර්ෂ්‍යාව ක්‍රෝධය ගිදුකම කෑදරකම කියන මේ ඔක්කොම වැටෙන සංස්කාර ගණයට විඥානය කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ආදී මේ දැනීම් ටික මේ පහ වෙන් කරගන්න උත්සාහ කරන්න හැමදේම මේ පහ වෙන් කරගෙන දකින්න උත්සාහ කරන්න අන්න ඒ වෙන් කරගෙන දකි දකලා ඒ වාගේ ඒ වාගේ තියෙන ඇතිවීම නැතිවීම ඒ වාගේ තියෙන නැතිවීම ඒ කියන්නේ ඒක බංග වෙලා යන ස්වභාවය. මේ දේවල් අත්විඳින්න බලන්න, ඒකේ ත්‍රිලක්ෂණය බලන්න. එතකොට ඒ නිබ්බිදාව කියන එක ඇති වෙන පංච පාදානස්කන්ධය කෙරෙහි Tamanට කලකිරීම ඇති වෙනකොට ඒක නිබ්බිදාන පස්සනාව මට්ටමට වැටෙනවා. ජීවිතයේ නිවැරදිම වෙනස උදෙසා ඔබ පෙළගස්වන ඔබේම වැඩසටහන. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 41 වන සතියේ නිපිදානුපස්සන අවසරෙන් අපි පළමු අර්ථය කතා කළා. දැන් අපි දෙවන අර්ථය මෙලෙසින් ක්‍රියාත්මක කරන්නේ ඔබ අප වෙත යොමු කර තිබෙන ගැටලු පිළිබඳව කතා කරන්නට. අපි තවත් ගැටලුවක් වෙත යොමු වෙන්නටයි මේ සූදානම් වෙන්නේ. දැනට වසරකට පමණ පෙර මා සිල් සමාදන් වූ දිනක මුල් වතාවට මා හඳුනාගත් අයෙක් තමා විසින් කරන්නට යෙදුණු විශාල මූල්‍ය වංචාවක් ගැන මා සමග පවසන්නට යෙදුණා. ඔහු බියෙන් පසුවන බව දැනුණා. මා අසාගෙන සිටියා පමණි. යම් කිසිවෙක් තමා කළ වරදක් ගැන පාපෝච්චාරණය කළ පසු අසා සිටින ඔහු වෙන්නෙකු ඒ මොහොතේ සිදු කළ යුත්තේ කුමක්ද කියා ඔහු අපෙන් විමසා තිබෙනවා රාජගිරිය ප්‍රදේශයේ සමන් මහත්මයා තමයි අපිට මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. බොහොම වටිනවා. නේද? වැරද්දක් කෙනෙක් අතින් වුණාම එයායකට ඒක පාපොච්චාරණය කරනවා කියන්නේ කලකිරීම සහගතව එයා ලොකු ගැටලුවකට පත් වෙලා දැන් ඒක තේරිලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕක උදාහරණයක් විදිහට මම නම් හැම වෙලෙම පැහැදිලි කරලා දෙන්නේ අඟුලිමාල තරුණයා ගැන. මං කෙනෙක්ගෙන් අහන්නේ 999 මිනි මරලා දැන් ඇවිල්ලා ඉන්නේ. නෑ. හැබැයි අම්මා මැරුවනම් ආයෙ බේරෙන්න බෑ. අද සතර දුරන්ට වගේ. නේද? අද සතර දුර තාත්තා මැරුණ හින්දා බේරෙන්න බැරි වුණා. එහෙනම් ඔබ උනන්දු වුණොත් ඔබට පුළුවන් ඔය පාපය අහෝසි කර්මයක් බවට පත් කරගන්න දැන් නිවැරදි දෘෂ්ටියට ඇවිල්ලා තියෙන හින්දා. හැබැයි යම් කිසි කෙනෙක් එහෙම හිතලා මම හුඟක් පව කරලා පස්සේ අයින් කරගන්නවා කියලා හිතියොත් නම් එතන ඇති දෘෂ්ටියක් නැහැ. දැන් නිවැරදි දෘෂ්ටියට දැන් ඇවිල්ලා තියෙන හින්දා අයින් කරගන්න පුළුවන් හැබැයි ගොඩක් වෙහෙස වෙන්න ඕනේ. කොහොම ඒ කියන්නේ දැන් ඒක කර්මයක් පටිසන්ධිය යුක්තු කර්මයක් බවට පත් වෙලා ඉවරයි. ඒක මගේ පිටිපස්සේ ණය මුදලක් ගත්ත කෙනෙක් කෙරෙහි පොලිය ගෙවන්න නැති කෙනෙක් කෙරෙහි ණය මුදලක් ගත්ත ණය හිමියා පන්නනවා වගේ ඔක පන්නනවා දැන්. හරිද අපේ කට්ටිය දන්නේ ණය ගන්න කියලා හොරකම් කරන කට්ටිය දන්නේ මේවා පොලී පිටින් දෙගුණ තෙගුණ පස්සේ ගෙවන්න වෙනවා කියලා දන්නේ නැහැ. දන්නවනම් ගන්නෑ. අනුන්ගේ දේවල්. හරි මේ ළඟදි මට එක ඉතා පිරිසිදු උපාසිකාවක් හම්බුණා. මේ උපාසිකාව කවි මහත්මිය මහ පුදුම කාරණාවක් කිව්වා. අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඇත්තට මේක පුංචි ලිපියක විදේශ රටකදී ලියලා වෙලා තිබ්බේ ප්‍රශ්න අහන්න කියන චූටි කොලේක. මම අහවල් කාලයේදී 1.50ක මුදලක් ණයට ඉල්ලගත්තා කියලා ඒ කාලේ හැටියට 1.50 කියන්නේ ඒක ලොකු ගාණක් එතකොට. හරිද? මේක මට ගෙවා ගන්න බැරි වුණා. මේක ගැන මට දැන් මතක් වෙනවා. කට්ටිය හිරහුණා. මේ ප්‍රශ්නේ මම කියවනකොට ඔක්කොම හයියෙන් ගෙනවන්න 1.50 කියන්නේ. මම ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා එතන තියෙන පිරිසුදුකම ගැන. උපසම්පදා වෙන්න බෑ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට ලෝකෙට ණය තියෙනවා. නම් උපසම්පදා පිළිගන්නේ නැහැ. රට පහක්වත් ණය තියෙන්න බෑ. ණය ඉවර කරලා ඉන්න ඕනේ උපසම්පදා වෙන්න. ඉතින් ඒක බුදුහාඳුරු දෙය මම ඒක පැහැදිලි කරලා යන්න මට හරි සන්තෝෂයි ඊට පස්සේ. හරි ඒකින්ද මේ පිරිසුදුකම හිතේ ඇති වෙන පිරිසුදුකම ඇති කරගන්න ඕනේ. ඒක තමන්ගේ සමාධියට හේතු වෙනවා. ඉතින් මේ දැනත්තර දෙන්න දෙන උපදේශ තමයි භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත භාවිත පඤ්ඤා. භාවිත කාය කියලා කියන්නේ අතන චිත්තචෛතසිකයන්ගේ නිවැරදි භාවිතය. භාවිත කාය භාවිත චිත්ත කියලා කියන්නේ. ඒකට අපි කාය නිවැරදිව භාවිතා කරනවා කියන එකත් සිල් හරියට රකින්නවා කියන එකත් සමාධිය වර්ධනය කරනවා කියන එකත් විදර්ශනා වර්ධනය කරනවා කියන එකත් කියන காரணා හතර පැහැදිලිවම ඉතා පැහැදිලිවම කර්මය අහෝසි කරගන්න තමන්ට කරන්න පුළුවන් දේවල්. ඒක ගැන කර්ම විමසන්න කියන්නේ ඒක තමයි දෙන්න තියෙන උත්තරය හැම වෙලෙම. නිවැරදි ජීවිතයක් ඉතා ප්‍රබල විදර්ශනා සහිත ජීවිතයක් ගත කරන්න ආරම්භ කරන්න පාපයන් අහෝසි කරගන්න පුළුවන්කම තියෙනවා. සදහතුනේ Taman නිවැරදි වුණොත් තවත් කෙනෙකුට නිවැරදි වෙන්නට මඟ කියා දෙන්නට පුළුවන්. ඔහුට මඟ කියා දෙමින් ඔහුගේ ජීවිතයේ සුබවාදීව දකින්නට ඔහුට ඔහුගේ ජීවිතය ජය ගන්නට අපිට උදව් කරන්නටත් පුළුවන්. ඉතින් Taman නිවැරදි වෙන්නට ඕනේ තවත් කෙනෙකුට උපදෙස් ලබා දෙන්නට. ඉතින් අපි මුලින්ම නිවැරදි වී සිටිමු. ඉන් අනතුරුව තවත් කෙනෙකුට ජීවිතය ජය ගන්නට අපි උත්සාහ කරමු. අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ආරමුණ ඔබේ ජීවිතේ නිවැරදි කරමින් ඔබේ ජීවිතයට නිවැරදිම වෙනස ළඟා කර දෙන්නටයි. අවේද ධර්මයන්න් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සෑම මොහොතකම අපි ඔබේ ජීවිතේ ජය ගන්නට ඔබ වෙනුවෙන් ඔබේ දේශාවනට ගෙනෙනවා. ඉතින් අද දවසේ අපේ හමුදුනේ තවත් සුවිශේෂී දවසක් බෞද්ධහා රූපවාහිනියට බෞද්ධහා රූපවාහිනී නාලිකාවේ 12 වන සංවත්සරේ අපි අපි මානෙන්නේතෝ පසුගියදා සමරුවා. ඉතින් ඒ වෙනුවෙන් අපි අද දවසේ තවත් උතුම් වැඩසටහන් විද්‍යාවක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි වංගිය කුඹුර ස්වර්ණහංශ ප්‍රාථමික විද්‍යාලයේ ශිශු දරුවන් සඳහා ආරක්ෂිත අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවශ්‍ය පරිදි ඒ පරිසරය තනා දෙමින් ආරක්ෂිත කැමරා පද්ධතියක් අද දවසේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ ජන්මදිනය සහ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ 12 වන සංවත්සරය නිමිති කරගෙන අපි ඒ ශිශු දරුවන්ගේ ශිශු අයිතියට පත් කරනවා. ඉතින් ඒ වගේම තමයි අද ශව 6ට විශේෂ ඖෂධ පූජා මේ පින්කමක් බෞද්ධ ආරූප වාහිනී නාලිකාවත් කුවන්විදුලි නාලිකාවත් බෙරකල ඉසිපතන ආරණ්‍ය ශ්‍රේනාශන විහාරස්ථානයේ සිට අපි ගෙනෙන්නට සූදානම්. අපිට මේ හැම පින්කමක්ම කරන්නට හුරු කලේ අපවත් වේ වදාළ අපේ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ. ඉතින් නායක හාමුදුරුවෝ අපට කියා දුන්නු ඒ පාරේ අපට ගමන් කරන්නට නිති අවවාද උපදේශ ලබා දෙන අපේ පූජනීය පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක හාමුදුරුවන්ගේ ජන්මදිනය ඊයේ දවසේ යෙදී තිබුණා අපේ හාමුදුරනේ. ඉතින් ඒ වෙනුවෙන් අපි පින්කම් රාශියක් ඊයේ දවසේ මේ සම්බෝධි විහාරස්ථානයේ සිදු කළා. ඉතින් අපි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් අපත් සමගින් මේ ධර්ම සංවේදන ක්‍රියාන්විතය අපට සිදු කරන්නට මඟ පෙන්වන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා සාතෝ සාතෝ සාතෝ අපි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ තවත් එක් ගැටලුවක් වෙත මෙලෙසින් දැන් යොමු වන්නටයි මේ සෝදානම් වෙන්නේ. අපේ හැමදෙරුනේ මස් මාංශ අනුභව කිරීම පළමුවන සිල්පදය වක්‍රව කඩ කිරීමක් වන්නේදයි අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න කියා දර්ගහ නගරයේ ලලිත් මහත්මාපෙන් විමසා තිබෙනවා. හොඳයි මම දැන් දීර්ඝ කාලයක් අපිට තියෙන ප්‍රශ්නයක් මේ පිළිබඳව උපේක්ෂා සහගත තත්ත්වයක් අත්විඳින හොඳයි. ඊට පස්සේ මේ අපි ප්‍රාර්ථනා කරනවා අපේ ගොල්ලන්ගේ වදිනාන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ මම හිතන්නේ නායක හාමුදුරන්ගේ ප්‍රතිපත්තිය විදිහටම අරගෙන යමින් ඒ ආකාරයටම බෞද්ධ නාලිකාවේ තියෙන වටිනාකම දැනගෙන මේ නාලිකාව සුරක්ෂිත කරගෙන කටයුතු කරනවා නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු බොහෝ කාලයක් මේ කටයුතු සිද්ධ කරගන්න උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි අපි ගැටලුවට යමු වෙනොත් ඍජුවම උත්තරයක් දුන්නොත් එහෙම වෙන්නේ නැහැ. වක්‍රාකාරයෙන් ඒක කැඩීමක් වෙන්නේ නැහැ. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. කෙලින් උත්තරයක් ඒක එතනින් ඉවර කරන්න ඕන නම් එතනින් ඉවර කරගෙන එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට නමුත් හැබැයි තම අපි සමහර විටක මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට අවිහිංසාව ගැන සලකන කෙනෙකුට අවිහිංසාවෙන් යුක්තව ඉන් එහාට තමන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කරන කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන් මා නිසාවෙන් මාව අරමුණු කර මේ සත්ව ඝාතන සිද්ධ කරනවාද කියලා සැකයක් උපදින්න පුළුවන්. ඒතර ජීවක සූත්‍රය වගේ එකක් ගත්තාම තියෙන්නේ දිත්තං සුතං පරිසංකිතං දැක්කනම් ඇහුවනම් සැකනම් මං වෙනුවෙන් මරුවාය කියලා දැක්කනම් ඒ ආහාර ඒ ඒ මාංශය කැප නැහැ. ඒක සිල්පදයක් නෙවෙයි. ඒක තියෙන්නේ ඉහළ මානසිකත්වයට තමන්ගේ හිත වර්ධනය කරගෙන යනකොට අපිට මුළු ලෝකෙම පිළිබඳ කිසිම සත්වයකට හිංසාවක් නොවේවා කියන දැඩි ප්‍රාර්ථනාවකට එන්න පුළුවන් වෙන්න ඕන. දැඩි හැඟීමකට එන්න පුළුවන් වෙන්න ඕන. ඒ ඒ හැඟීමට සමවැදිලා වාගේ ඉඳ නම් මගේ පැත්තෙන් ඔය ඔය ඔය සත්ත්ව ඝාතනයේ පැත්තකින් කියන්නේ. ඔය පාලනය කරගන්න ඇති කට තියෙන්නේ. නේද? අපි කියන්නේ කටේ කෙටේරිය කියලා කියන්නේ. ඔය ඕකෙන් කොටන අයට ඕකෙන් අනිත් අයට කොටන අයට මේ වැඩේ කරන්න බෑ. ඒක ඊට වැඩිය අමාරු එකක් ඒක. ඒක වැටෙන්නේ පෞස වචනයට. හරි මේ පරස වචන ගැන තියෙන අවධානය යොමු නොකර මේ වගේ දේවල් ගැන සියුම් දේවල් ගැන කතා කරනවා ළඟම ලොකු වැරද්දක් වෙනවා. Tamange වචනේ හින්දා අනුන්ට හිංසා කරන අය ඒක දැඩි හිංසාවක්. ඒ හිංසා කරන නැත්තන්ට කවදාකවත් සියලු සත්වයෝ සුවපත්තාවයට පත් වේවා කියලා හෝ කායික මානසික දුකකටපත් නොවේවා කියන ගැඹුරු සිතුවිල්ල අත්දකින්න බෑ. හරිද? අන්න ඒක අත්දකින්න නම් ප්‍රායෝගිකව පැහැදිලිව සියලු සත්වයන් කෙරෙහි හිංසනයක් ඇති නොවේවා කියන අදහසක් Taman තුල තියෙන්න ඕනේ. ඒකට බාධා වෙන සමහර විට සැකනම් සත්ත්ව ඝාතනයට මිලදී ගන්න හරි Tamanගේ පිඟානට වැටෙන මාංශය ඒ සැක නැතිම මාංශයක් තියෙනවා. මගේ මගේ වාහනයට ඉස්සරහින් වාහනයක් යනවා කියලා හිතන්න. කැලෑ ප්‍රදේශයක් කියලා හිතන්න. මොකද වෙන්නේ? කැලෑ ප්‍රදේශයක් කියලා හිතන්න ඒ වාහනේට කුකුලෙක් යට වෙනවා. ගැහිලා ගැහිලා මැරෙනවා. දැන් කැලේ හිටිය කුකුලෙක් මේ කියලා හිතන්න. දැන් මම බලාගෙන දැන් දැන් මේ මැරිලා ඉවරයි. දැන් මට කියන්න මේ කුකුලා ඔහොම මේ කුකුල් ශරීරය මෙහෙම්ම පොළොවට ගියත් එකයි. මගේ ශරීරය හරහා පොළොවට ගියත් නෑ පොළොවට පස්සේ යනවා. අන්න පිරිසිදුම මාංශයක් ඒක. හරි මට තේරෙන හැටියට මම පෞද්ගලිකව මේ කියන්නේ පෞද්ගලිකව මට තේරෙන හැටියට ත්‍රිකෝටික පාරිශුද්ධ කියලා කියන්නේ අන්න ඒ වගේ මට කිසිම සැකයක්වත් නැහැ. එතන සැකේ වාසිය බුදුරජාණන් වහන්සේ සැකේ වාසිය ගන්න එපා කියලා දේශනා කරා. ඒක කියන්නේ දික්කං සුතං පරිසංකිතං. මම දැක්කෙත් නෑ, ඇහුවෙත් නෑ. හැබැයි මට සැකයක් තියෙනවා නම් කෝකටත් නේද? හරිද? ඒ විදිහ බව තේරෙනවා. මේක මෙව කරද්දී මේක විමසලා ගන්න මං කියපු ඉඳ මං කියන මේ උඩුදුම්බර කාශ්‍යප කියන හාමුදුරුවෝ කිව්වා කියලා ගන්න එපා. හරිද? මං කියන ඔබ විදර්ශකයෙක් නම් ඔබට සම්පූර්ණයෙන්ම හිතෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඒ අත්දැකීම ලබා ගන්න විට මේක දැනේවි කොච්චර නිදහසක් හිතට ඇති කරගන්න ඕනද කියලා ඒ තීරණය මේ අය සතුයි පළවෙනි සිල්පදයට ප්‍රශ්නයක් වෙන්නේ. එහෙමයි සර්. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නිමාවටපත් කරන්න අපට කාල වේලාවක් ලැබිලා තිබෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එළබෙන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වගේම තවත් වැඩසටහන් කිහිපයක් ඔබ වහන්සේ පවත්වන්නට සූදානමින් සිටිනවා. ඉතින් මේ පිළිබඳව ඉදිරි සතියේ වැඩසටහන් පිළිබඳව අපි සියලු දෙනාව දැනුවත් කරමු. ඔව් ඉදිරි සතියට එහා ගිය වැඩසටහනක් ගැන මේ කියන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ අපිට මාධ්‍ය තුලින් මේ අත්තන්ට ඒ පිළිබඳව දැනගන්න පුළුවන් වෙවි. අපි මහියංගනේ සිද්ධ කරපු අදිෂ්ඨාන පූජාව හා සමාන්තරව තිස්සමහාරාමේදී ජූලි මාසේ 27 වෙනිදා ඒ වගේම වැඩසටහන සිදු වෙනවා සුමහාරාම විහාරස්ථානයේදී හවස ධර්ම දේශනාවකුත් රටට සෙත් කතා කෙරෙන අදිස්ථාන පූජාවක් මෛත්‍රී භාවනාව සිදු කරගෙන පන්සිල් රැකලා ඉන්න කියලා මතක් කරන්නේ. ඉතින් තව සති දෙකකට අධික කාලයක් තියෙනවා. තමන් ඒ පංචශීලය ආරක්ෂා කරන්න මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න හැකි අය සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා අපි මේ විශාල කාරණාවක් සිදු කළ යුතු තියෙනවා. ඊහා සමාන්තර ඒ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඒ වැඩසටහන සංවිධානය කිරීම සඳහා මේ 14 වෙනි දවස් දෙකට මගේ සම්බන්ධතාවය ඇතුව තිස්සමහාරාමේදී සිද්ධ කරන පූර්ව සාකච්ඡාවක් තියෙනවා. එතනදී පුංචි ධර්ම දේශනාවකුත් සිද්ධ වෙනවා. හවස හවස දෙකට තිස්සමහාරාම විහාරස්ථානයේදී පූර්ව සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ධර්ම දේශනාවකුත් සහිතව කෙටි ධර්ම දේශනාවකුත් එක්ක මේ පිළිබඳව සංවිධාන කටයුතු සාර්ථක සංවිධානය කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ වැඩසටහනේදී අපි මතක් කරා කටුව පිටිය ප්‍රදේශය ගැන කොයින් මහත්මයා මතක ඇති. කටුව පිටිය ප්‍රදේශයට කැමති අය ආධාර කරන්න කියලා. ඒ අය ඒ ඒ අපිට කෙටි පණිවිඩයක් වයිට අපි දැන් හිතන්න දැනුම් දීමක් කරනවා. දැන් මාස 3ක් එළඹිලායි තියෙන්නේ. 3 මාසය සඳහා පිඹිරිකප්පිය විහාරස්ථානයේදී 50 ස්වාමීන් වහන්සේලා 53කට දානයක් පූජා කරලා පාංශිකූලයක් සිදු කරලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ ප්‍රදේශයේ දරුවන්ට මේ ස්ථීර තැන්පතු දාලා ඒ කට්ටියට ජීවිතය සාර්ථක කරගන්න වැඩ කටයුත්තක් සූදානම් කරලා තියෙනවා. ඒ අයට උදව්කරන කැමති අයට නැවත වාරයක් අපිට කෙටි පණිවිඩයක් අපේ දුරකථන අංකයට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එසේනම් අද ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි මෙලෙසින් නිමවටපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ ඔබට නිවසේ ඉඳලා මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන්නට Tamanගේ මූල්‍යමය පරිත්‍යාගය සිදු කරමින් මේ උතුම් වැඩසටහනට දායකත්වයෙන් කටයුතු කළ මේ පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේදී ආරාධනා කරනවා. හොඳයි. අද මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන ULS කමලාංගනී පෙරේරා මහත්මිය අතුළු දුදරු පිස්ස කියලායි. එච්.එල්. ආනන්ද පෙරේරා මහතාට පුණ්‍ය අනුමෝදනා කරන්න මේ පරිලෝකයට දුන්නේ එච්.එල්. ආනන්ද පෙරේරා මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීමයි මූලික කර්මන වෙන්නේ. ඒත් මූලික වශයෙන් ප්‍රාර්ථනා කරනවා එතුමාට මේ සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වෙලා සුගතිගාමි වේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරපැත්තන් නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා. සියලු දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතු සතු සතු එසේනම් අද දවසේ අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ નિවර්තිම වෙනස ළඟා කරගන්නට හෙට දවසේ තපස් සමගින් රැඳෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. සදහතුනේ ජීවිතයේ විඳින්නම අකමැති දේවල් සමහර වෙලාවට අපේ ජීවිතයේ අපිට විඳින්නට වෙනවා. සමහර වෙලාවකට ජීවිතේ අපි ඉගෙන ගන්නට අකමැතිම පාඩම් ජීවිතේට ඉගෙන ගන්නට වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපට නැතිවම බැරි අයට අපේ ජීවිතෙන් සමුදෙන්නට සිදු වෙනවා. ඉතින් ඒ සියලු දේටම හොඳම පිළිතුර තියෙන්නේ ඔබ ළඟ. ඒ වෙන මුකුත් නෙමෙයි. ඔබ ළඟ තියෙන හොඳම පිළිතුර තමයි ඔබේ මුවගැරදි සිනහව. ඉතින් සිනහවෙන් යුතුව අද දවසත් ගත කරන්නට ඔබට වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සැමට ජයශ්‍රී මාපෝ සමිඳු. Thank you.